ආලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනු තුන වසරේ නොවැම්බර් මාසේ විසි හයවන දින ප්‍රචාරය කරන ලද දඹානේ ගුණවර්ධනයන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ ආරාධිත අමුත්‍යක සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. මේ ගෙවෙමින් යන්නේ ආදිවාසීන්ගේ වර්ෂය හැටියට නම් කොට ඇති 1993 වසර. ආදිවාසීන් පිළිබඳව කතා බහේ යෙදෙන්නටත් ඒ වගේම ආදිවාසීන්ගේ වර්තමානයන් කර ඇති දස්කම් පිළිබඳව කතා බහ කරන්නටත් අප අද උදෑසන ආරාධිත අනුකූප සමග වැඩසටහන වෙන් කරගත්තා. වැඩි සමහරේ ඇත්තන් ජීවත් වන දඹානේ උපත ලබා දඹානේ වැඩි රැහි ඇත්තන් වෙතින් මුලින්ම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ වැඩි පරපුර අතරින් බිහි වූ මුල්ම ලේඛකයා හැටියටත් හඳුන්වන්නට පිළිවන්. ඒ වගේම පසුගියදා දුරට වැඩි දඩබිමින් දඩබිමට කෘතියේ කත්තු දඹානේ ගුණවර්ධන නම් වැඩි තරුණයා ඒකම අප අද මේ උදෑසන වැඩසටහනට කැඳවා ගත්තා. කලක් අපහා සමග බෙහෙවින්ම සමීපව කටයුතු කොට පසු වසර ගණනාවක් ගුවන් විදුලියත් සමග සබන්සා නොපැවැත්තු භාෂාව පිළිබඳ විශේෂඥයෙක් හැටියට සඳහන් කරන්න පිළිවන් ඒ වගේම අපේ ජනබස පිළිබඳව වැඩි අවබෝධයක් ඇතිව කටයුතු කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාත් මා ඔබ දෙපළටම සුබ උදෑසනක් කියනවා මුලින්. අප මුලින්ම මේ කතාබහ ආරම්භ වෙනවා මේ දඩබිමින් දඩබිමට පොත එහෙම නැත්නම් ඒ පොතේ කතාවත් එක්ක මොනවද මේ පොතෙන් කියන්නට අදහස් කළේ මොන වගේ කතාවක්ද දැන් මේ පොතෙන් සම්පූර්ණ පොතේ කියන ප්‍රවෘත්තියෙන් කියන්න අදහස් කරපු දේ තමයි අපේ ගෝත්‍රික සිරිත් විරිත් ඒ වගේම ආකල්ප ඒ වගේ ඇත්තම කියනවා වැඩි ජනතාවගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු තමයි මේ පොතේ සම්පූර්ණයෙන්ම මෙතනව කතාවක් හැටියට ලියවිලා තිබුණා. ඒකෙන් කියවෙන්නේ ඒ තොරතුරු. මොන වකවානුවද මේකට පදනම් කරන්නේ? පදනම් කරගෙන තියෙන්නේ මේ වර්තමානයේ නෙමෙයි 1910 විතර ඉඳලා 1950 දක්වා විතර. يعني මේ පරිවර්තනයේ මුල්ම යුගය. හැටියට අපි අපි අපිට දකින්න පේන අහන්න තියෙන කාලය පිළිබඳ තොරතුරු තමයි මේක තියෙන්නේ. මේ පොත දොරට වැඩි පෙරේදා එහිදී ආරම්භක අවස්ථාවේ දේශනය පැවැත්වුවේ මහාචාර්ය ජෙවිදිසානායක මහතා. ඉතින් මහාචාර්යතුමනි මේ පොතේ ඔබ දකින හැටියට වැඩි ජනතාවගේ සැබෑ ජීවිතය පිළිබිඹු වීමක් දකින්නට තියනවාද? ඇත්තටම තියෙනවා. ගුණවර්ධන දඹානේ වැඩි પરම්පරාවේ උරුමයක් ඇති කෙනෙක් නිසා මේ කියන අත්දැකීම් ඔහුට හුරුයි. සමහර අත්දැකීම් ඔහුගේම නොවුවත් ඒ අත්දැකීම් ලැබපු අයත් එක්ක සම්බන්ධය ගුණවර්ධන. මේවා අහලා තියෙනවා. ඒ වන්නේ වන්නේ නැත්තම් මේ. ඒ නිසා එක්තරා විදිහක නිර්ව්‍යාජ අව්‍යාජ බවක් තියෙනවා මේ අත්දැකීමේ. දැන් මේ ගුණවර්ධන කිව්වා වගේ මේ කියවෙන්නේ අද විස්තරේ නෙමෙයි අදට අවුරුදු 60කට 70කට උඩ කතාවක්. ඒ කාලේ සිදු වුණේ වැඩි પરම්පරාව අර දඩේමේ ඉඳලා හේන් ගොවිතැනට පරිවර්තන කාලය. හත් ඊට කලින් අපි අහලා තියෙනවා මුල්ම කාලේ ඔය වැද්දන් ගැන ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොත්පත්වල සඳහන් වෙනවා දඩේමෙන්ම ජීවත් වෙන වැඩි પરම්පරාවක් ඉඳලා තියෙනවා ගල් වැද්දෝ කියලා. මම හිතන්නේ ඒ පැද්දන් පිළිබඳ කතාවක් මේකේ වැඩිපුර නෑ. ඊට පස්සේ අවදියයි මේකේ තියෙන්නේ. ඉතින් ගුණවර්ධන මහත්මයා දැන් මේ පරණ පොත්වල තියෙනවා ගල් වැද්දන්, ගම් වැද්දන් ගැන. ඒ ඒව අදහස් කරන්නේ කොයි වාගේ අයද? දැන් ඒ අදහස් කරන්නේ අතනම අර මේ ගල් වැද්දු කියන කොටස ඇති වෙන්නේ සම්පූර්ණ ගල් ගුහාම තමන්ගේ වාසස්ථාන හැටියට පාවිච්චි කරමින් ජීවත් වෙච්ච අය. ඉතින් ඒගොල්ලෝ ගැන අහලා තියෙනවා අපේ වැඩිහිටියෝ. නමුත් දැකලා නැහැ කවුරුවත්. ඒ කියන්නේ අපි ඒක ගැන නිශ්චිත තොරතුරක් ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඊට පස්සේ යුගය පිළිබඳ මේ ස්ථාවර නිශ්චිත තොරතුරු ඒ කියන්නේ දැකපු අහපු ඇසුරු කරපු තොරතුරු දැනගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි ජනතාව ගෝවිතැනට එකතු වුණාට එකතු වුණාට පස්සේ දැන් වැඩි ජනතාව පිළිබඳව පොතපත රාශියක් කියන්න බෑ කීපයක් ලියවිලා තිබුණා. හැබැයි ඒ සියල්ලක්ම ලියවිලා තියෙන වැඩි ජනතාවට පිටින් ලියපු අය. එහෙම නැත්නම් ඒ පිළිබඳව පැත්තකින් ඉඳලා බලාගෙන ආපු පිටස්තර පිටස්තර පිටගංගාරය. ඒ தત્ත්වය යටතේ මේ කෘතියේ තියෙන මම හිතන්නේ වැදගත්කම තවත් වැඩි වෙනවා වෙන්නේ. ඒක තමයි මේ අර විදිහට පිටින් ඇවිල්ලා හොයන අය නෙවෙයි. ගමෙන්ම මතුණු කෙනෙක්. ඒකයි මේ පුතේ අනික වැදගත්කම. දැන් දෙගොල්ලක් වැඩිකම් ගැන හොයලා බැලුවා. එකක් මේ සිංහලයෝ හොයලා බැලුවා. ඔය සුගත වාසුල්ල මහත්මයා, ඒතර පියසෙන කඳ කහඳගම මහත්මයා, කේන ධර්මදාස මහත්මයා මේගස් කුමර මහත්මයා වගේ විශ්වවිද්‍යාල සම්බන්ධ එහෙම නැත්නම් ලේඛකයන් වශයෙන් හොයලා බලලා පිටින්. හැබැයි සිංහලයෝ. අනික ඉංග්‍රීසි කාරයෝ. ගයිසෙලිග්මාන් වාග්යයි. පිටින් ඇවිල්ලා හොයලා බැලුවා වැද්දෝ ගැන. ඉතින් මේ දෙකොල්ලම පිටස්තරයෝ. සිංහලේ වුණත් පිටස්තරයෝ. ඒ අත්දැකීම එයාට කෙලින්ම සම්බන්ධ නැහැ. ඉතින් ගුණවාදන තමයි සමාගයේම අත්දැකීම සම්බන්ධ අය වශයෙන් සැලකන්න පුළුවන්. ඔව් එතකොට මේ භාෂාවේ තියෙන විශේෂත්වයක්. ඒ අය අදත් භාවිත කරන භාෂාව අප භාවිත කරන භාෂාවට වඩා වෙනවා. මේ භාෂාවේ වෙනස අපිට අවබෝධ කරගැනීමේ අපහසුතාවක් ඇති වෙන්නේ නැද්ද? වැඩි භාෂාව සිංහල කෘතියකට ගැනීමේදී. ඒකට හොඳම උදාහරණය තමයි අපි අහමුදු ගුණවර්ධනගෙන් මේ පොඩ්ඩක් කියන්න කියලා වැඩි බසින් දැන් මේ මේ පොත ලිය අත්දැකීමක් අපිට කියන්නේ කිව්වොත් වැඩි බසින්ම ඔබටත් අප කාටත් තේරෙනව වෙනසක් තේරෙනව නැද්ද කියලා. ඇයි ගුණවර්ධන මේ මේ පොත ලියන්න අදහස් කළේ අපිට මේ වැඩි බසින් තේරුම් ගන්න. මේ තන මෙයන්ත කරකුරු ගත්තන හිතලා මේ අතන પરම්පරා පොජ්ජේ මහාම කච්චක් කතා දමන්න එකමවත් තිබෙනවා. ඒ තන කතා දමලා ඇත්තකයි කරකුරු ගච්චලා ඇත්තකයි පොත් පොජ්ජවල මේ ඇත්තන්ටත් හිටලා ආව මේ ඇත්තන්නේ කතා පොච්චි මේ ඇත්තම කරකරු ගච්ඡන්නේ. ඒකෙන් හිටලාගෙන තමයි මේ වැඩ පොච්චි මන්ද කෙරුවේ. ඉඳහිට වචනයක් දෙකක් මටත් ඒ අතරින් තේරෙනවා. මහාචාර්යතුමා. ඕ දැන් ඒ වචන සමහරක් සිංහල සමහරක් සිංහල නෙවෙයි. දැන් කරකරු ගච්ඡන කතාවක් කියව. ඒ කියන්නේ ලියනවා කියන එක. ලියනවා කියන එකට වෙන වචන දාගෙන කරකරු ගච්ඡනවා කියලා. අර මුල හරියට ගච්ඡනවා කියන හරිය සිංහල හරියක්. අපි දැන් කරනවා බලනවා වගේ ඉතින් කරකරු ගච්ඡපු කරුකුරු ගච්ඡන්නේ කියලා සිංහල දිනන අගහරිය. අතර කරුකුරු කෑල්ල අපේ ඒ තරම් හුරු පැද්දක් නෙවෙයි. ඊළඟට නාම පද හදනකොට පොජ්ජ කියලා කිව්වා. පොත් පොජ්ජක්. භාෂා පොජ්ජෙන්. වන්නේලත්තන්ගේ භාෂා පොජ්ජෙන් කියන්නේ වැඩි බසින්ම කියන එකයි. ඒ වගේ මන්ද කරනවා කියලා වචනයක් තියෙනවා. ඒ වචනේ හුඟක් මේ සිංහල වචන අතර මෙව්වා කරනවා කියලා. අන්න ඒක නිසා සම්බන්ධයි. ඕන එකට මන්ද කරනවා කියන්නේ කතා පොජ්ජක් මන්ද කරනවා. පොත් පොජ්ජක් මන්ද කරනවා. දැන් ඔය පහුගියදා ඔය දම ඔය පොත් පොඩ්ඩ මන්ද කළා කියන්න පුළුවන්. ඒක මෙව කළා. මෙව කළා කිව්වම දන්නවා පරිසරෙ මොකක්ද තේරුම කියලා. ඒ සිංහල වචන දැන් දැන් තියෙන බස මම හිතන්නේ ගුණවල ඇත්තටම පරණම වැඩි බස නෙවෙයි. පරණ වැඩි බස දැන් ඇත්තට නැතිලා ගිහිල්ලා ඒක සිංහලත් එක්ක මිශ්‍ර වෙලා සිංහල ව්‍යාකරණයකට වැඩි වචන එකතු වෙලා හැදුණු අමුතු භාෂාවක් ඒක. ඒක තමයි සම්පූර්ණ හරිය. මොකද මේ මේ වගේ වචන තුන මේ කීපයකින් මේ භාෂාව පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එදා පාවිච්චි කළා මේක. නමුත් මේ අද පාවිච්චි කරන ව්‍යාකරණයෙන් නෙමෙයි. අතන මුනේ ඒ භාෂාව මේ සිංහල සමාජයත් එක්ක එකතු වෙන්න ගියාම ඒ වචන කීපය මේවා කරගෙන මේ සිංහල භාෂාව ව්‍යාකරණයෙන් වැඩි භාෂාව කතා කරන්න පටන් ගත්තා. හා. ඒ කියන්නේ ඒක නිසා තමයි හුඟක් අපිට සිංහල වචනත් මේකට එකතු කරගන්න සිද්ධ වුනේ. ඒ කියන්නේ අපේ වචන තිබුණාට දැන් අපේ පරණ වැඩි භාෂාවේ ව්‍යාකරණ රටාව නෙමෙයි දැන් අනුගමනය කරන්න කියන එකයි මමත් හිතන්නේ. හා හා. වචන කීපද කොදුයි කියන වචනේ අපදුරු නෑ මං ගච්ඡනවා කියන එක සමහර පාලි වලින් අවද්දන්නේ නෑ. ඒ විදිහට මේ අනික මේ මම හිතන්නේ වැදි භාෂාවේ පවතින සීමිත වචන කෝෂයක් විතරයි වචන ප්‍රමාණය ඒ තරම් විශාල නැහැ නේද මම හිතන්නේ. දැනට ඉස්සරලා තියෙන වචන කීපයයි. නමුත් සංස්කෘතියක් පවත්වාගෙන යන්න බෑ එහෙම වචන කීපයකින්. නිසා මේ අයනක තිබිලා තියෙනවා විශාල වචන කියන්නේ කලාවේ අනකොට මේ අයට සතුන්ගේ හැසිරීම ඉරියව් ගස් කොළවල තියෙන යම් වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. මේකට වචන තියෙන්න ඇති. නමුත් දැන් ක්‍රමක්‍රමව නැති වෙලා සිංහලයන්ට ඕන විදිහට හැද වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මේ තවත් දුරට මේ පොත් පොත් ගැන කතා කරමු ආපහු ඔබේ <laughs> පරිසරය ජීවිතය පිළිබඳව කතා කරන්න කලින් මේ පොතේ පසුපිටේ සඳහන් වෙනවා මේ 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍ර කලාවලේ නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දෙනු කෘතිය කියලා. මේ කතාව කියන්නේ මේ ඔව් ඇත්තටම දැන් මේ මේක කියාගෙන යනකොට කාට වුණත් හිතෙනවා ඇති දැන් මම මේ සෑහෙන කාලයක් පෙරම් පුරාගෙන මේ කතුරු කෙනෙක් වෙන්න මේ ලේඛකෙක් වෙන්න උත්සාහ කරා වගේ. ඇත්තටම මේක මේ විඳන කලා කේන්ද්‍රයේට ඉදිරිපත් කරපෙත් මම නෙවෙයි. මේ මගේ මිත්‍රයෙක් තමයි මේක බලවත් මේ ඉල්ලීම උඩ තියා තමයි ගිහිල්ලා පැහැදිලිවම ගිහිල්ලා දුන්නේ. ඒ ඇත්තට මේ පොත ලිව්වේ පොතක් ලියන්න ලේඛකෙක් වෙන්න උමනාවට නෙමෙයි. ඉතින් මගේ ජීවිත කතාව අර පළවෙනි මේ වාරේ මේක මම ලිව්වේ මිසිද ආපු පළවෙනි වාරේ. ඉතින් මේ ඒ කාලේ ළමයිනුත් නිතර නිතර අහන්න පටන් ගත්තා තොරතුරු. ඒක පොඩ්ඩක් වැඩගත් මේ පොත පිළිබඳව තොරතුරු වලට අනුව ඔබ කොළඹ විශ්වවිද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ බොහෝම දියුණු පරිසරයක තියෙන නාගරික ස්ථානයක්. ඉතින් ඔබ දබානේ ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. මේ පරිසරයට ඔබ ආගන්තුක වුණේ නැද්ද? ඔබ ඔබට මේ පරිසරය ආගන්තුක වුණේ නැද්ද? මේ දෙපැත්තේ. කොහොමද ඒ? ඇත්තටම මේ පරිසරයේ මාව කොහොම පිළිගත්තද මම දන්නේ නැහැ. මට නම් ඇත්තටම ඉතින් මේක ලොකුම අහසෙන් කඩා වැටෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඇත්තටම මම කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි මේක. ඒක ලොකු වේදනාවක්. කියන්නේ මම ජීවත් වෙච්ච මුල් කාලීන පරිසරයේ මේ දිහා බැලුවොත් ඇත්තටම හරිම නිදහස්. එන අපිට ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. නමුත් මේ මේ පරිසරයේ එහෙම දෙයක් නෙමෙයි. මේක සමාජයේ උමනාවට අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ එහෙමත් තමයි තියෙන්නේ. ඒ නිසා මට ලොකු ගැටලුවක් වුණා මුල්ම කාලේ. නෑ ඔබ විශ්වවිද්‍යාලයට තේරිලා ගම්බානේ වැඩි පරපරණ ආපු පළමුවෙනිය. ඉතින් ඔබට මේ මේ ගමන එනකොට එතනදී යම් අභිමානයක් මම මගේ પરම්පරාව නියෝජනය කරමිනුයි මේ කොළඹ යන්නේ. මම මගේ පණිවිඩය ගෙනෙනවා කියලා ප්‍රබල හැඟීමක් ඇති වුණේ නැද්ද මේ? එහෙම විශේෂයක් මට ඇති වුණේ නැහැ. මේ අර පාස් වෙච්ච නිසා ආවා මිසක්. උමනාවට ආව ගමනක් නෙමෙයිනේ. ඒකෙන්ද මට එච්චර ඒ ගැන විශේෂ දෙයක් අත්‍තරම තිබුණේ නැහැ. ඔව් ඔබට හිතෙනවා ඔබ ඒ නිදහස් පරිසරයෙන් නම් මිදුණා. මිදුණා. ඉතින් ඒක ලොකු මේ මේ කැමැත්තෙන් ඒ කියන්නේ මට සිද්ධ වෙච්ච වාසනාවක් හැටියට මම සලකන්නේ නැහැ ඒක. ඒ වඩා නිදහසක් එහෙ තිබුණා. මෙහාම නිදහස නැතුව ගියා. නැතුව ගියා. ඒ අර එක්තරා දුකක් ඇතුනේ මේ නගරේ එහෙම කියන්නේ. ආ. ඒ කියන්නේ මේක මගේ ජීවිතයට සම්බන්ධ වී යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක මේක වුණා කියලා මම විශ්වවිද්‍යාලයට ආවා කියලා මගේ ජීවිතේ අලුත් දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක තාමත් හිතනවාද දැන් මේ විශ්වවිද්‍යාලය ගත කරපු අවුරුදු තුන නිසා ඔබේ ජීවිතේ වෙනසක් වුණේ නැහැ කියලා තාම හිතනවාද? මම නම් හිතනවා එහෙම වුණා කියලා. මේ ආකල්පමය පැත්තෙන් එහෙම නම්. ඉතින් මට නම් විශේෂ දෙයක් වෙලා නැහැ. එදා මම මට තිබිච්ච අවශ්‍යතාවයම තමයි අදත් තියෙන්නේ. ඉතින් ඒක නිසා මට විශේෂ දෙයක් මට වැටහෙන්නේ නැහැ. මම දන්නේ නැහැ බාහිරින් එහෙම දෙයක් සිද්ධ වෙනවද කියන්නේ. හොඳයි අපි ආපු අර පොතේ කතාවට යමු. වින්දන කලා කේන්ද්‍රයේ තරගයට ඉදිරිපත් කළා. එතන ඉඳලා ඊට පස්සේ ඒක ඇත්තටම මම හිතුවේ නෑ මේ මේක මේ ජයග්‍රහණය කරයි කියලා. නමුත් මම නොහිතපු විදිහට මේක පළවෙනි ස්ථානයට තේරිලා තිබුණා. ඉතින් ඒ ඒ වතාවේ මම දන්නේ නැහැ ඉතින් මේ මේ පොත් අච්චු ගහනවද මොනවද කියන්නේ. නමුත් මේ අපේ ගුරුතුමා ජේපිදහානායක මහත්මයා කියලා තිබුණා කලින් මේක මුද්‍රණය කරන හොඳයි කියලා. නමුත් මම තීරණය කරලා තිබුණේ නැහැ ඒවා මොනවද කියලා මම දන්නේත් නැහැ කොහොමද කරන්න කියන්නේ. ඉතින් ඒ වින්දන කලා කේන්ද්‍රයේ ඒ සහෝදර පිරිසම මේ කතා කරලා තිබුණා මම දන්නේත් නැහැ ඒක මම දන්නේත් මේ ටැග් දෙනකොට මේක කියනකොට තමයි මම දන්නේ. ඒ වෙනකම් මම දන්නේ නැහැ මේක මේ මුද්‍රණය කරනකොට බාරගත්තද නැද්ද කියලා. ඔව් දැන් මේක පොතක් හැටියට එළියට අවිලා තියෙනවා. දැන් ඔබ මුලින් කිසිම සතුටක් ලැබුවේ නැහැ කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යකෙක් දෙරලා කොළඹ එනකොට. ඔබ ඔබේ පරම්පරාවේ ප්‍රථම ලේඛකයා හැටියට පොත් කතෘ කෙනෙක් හැටියට දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්න පොතක් ඇවිල්ලා තියෙනවා ඔබේ නමින්. ඒක ගැන ඔබ මොකද කියන්නේ? ඔව් ඒ ගැනත් ඇත්තටම අර ඒ අවස්ථාවට ලබන සුළු සතුටක් අර දීර්ඝකාලීනව ලබන සතුටක් නෑ. මොකද මේ මේක මේ වගේ මගේ ජීවිතයට සම්බන්ධව මම ලොකු මිනිහෙක් වීමෙන් කොටිම කියනවා නම් මට සතුට වෙන්න බෑ. ඒ කියන්නේ මම මට ඕන කරන්නේ මගේ ජීවිතේ කඩා බිඳගෙන ඒගොල්ලන්ට පිටස්තර දෙයක් කරලා ලොකු මිනිහෙක් වෙන්න නෙමෙයි. යම් දවසක ඒ මිනිසුත් එක්කම යම් ගමනක එන්න. ඔබේ මේ ඇත්තන්නේ ඉතිහාසයේ යම් කොටසක් ග්‍රන්ථාරූඪ කරලා අනාගතය වෙනුවෙන් සබන්නට ඔබට ඉඩ ලැබුණා කියලාවත් සන්තෝෂයක් නෑ. එහෙම සතුටක් ලබා ගන්න පුළුවන්. ඒක විතරයි කියන්නේ ඔබ එකාසට කරන්නේ මෙතෙක් වැඩි පරිපූර්ණයේ සිදුණු දේවල් කතා කොටෙන් කියන එක. අනික ඔබ එක්තරා පණිවිඩයක් ලෝකෙට දෙනවා නේද ඒකේ මේ වගේ પરම්පරාවක් ඉන්නවා ඒ ඇයිට මේ වගේ දුෂ්කරතා ආර්ථික සමාජික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔබ එක්තරා විදිහට මේ ඒ પરම්පරාව වෙනුවෙන් කතා කරනවානේ සිංහල සමාජයේට. ඉතින් ඒ සමාජයට ලොකු ඉස්සක් වෙන්න පුළුවන්. ඔව් සමන්නේ දන්නේ ප්‍රශ්න මොනවද කියලා අපි කියන්නේ. මෙතෙක් අලුත් මේ කියන්නේ ඉංග්‍රීසි කාර්යවල ලියලා තියෙනවා. වැඩි බසගෙන තිබුණා. එහෙම නෙවෙයි. ඔබේ අනෙක් ප්‍රශ්න ගැන. ඔව් ඒ ඒ අතෙන් බලාගෙන ගියම සමහරට මේ සේවයක් වෙන්න පුළුවන්. අපිට නම් හිතෙනවා ඔබ එක්තරා විදිහක විශාල සේවයක් කරනවා. සේවයක් කළා කියලා. අනිකට මම මහජනතුමාගේ මා දැනගන්නට කැමති දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියුවාම ඒ අය කුඩා කාලේ ඉඳලාම පොතපත පරිශීලනය කරලා අධ්‍යාපනය ලබලා පොතපතත් එක්කම ජීවත් වෙලා ලක්ෂ ලේඛකයෝ ඉන්නවා මේ පොත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර පැවැත් වූ තරගයක ප්‍රථම ස්ථානයට පත්වන්නට තරම් මෙහි තිබුණු සුවිශේෂත්වය මොකක්ද මේ ඔය ඔය තරගේ තියෙන අවදි නම් මම ලංකාවේ හිටියේ නෑ නමුත් අවුරුදු 3කට කලින් ගුණවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේදී පළවෙනි අවුරුද්දින කාලෙදී මට ඔහු ගැන දැනගන්න ලැබිලා මම පොයින්ට් එකලා අපි හමු වුණා. හමු වුණාම ඔය විස්තර අහලා මට මොකද මම දමාලේ ගිහිල්ලා තිබුණා කීප වරක් මීට කලින්. තිසාහම වණිලත් මට හම්බෙලා දුන කලින් ඔහෙදි මම කිරිකෝර හැම දැකලා තියෙනවා. ඒ නිසා මේ වැඩි දරුවෙක් ඉන්නවා කිව්වම විශ්වවිද්‍යාලේ මට බොහොම සතුටු වෙලා අපි කතා බහ කළාම මට පෙන්නවා ඔය මේකේ මුල් පිටපත. මුල් පිටපත කියුවේ හැටිය මම හිතරාවේ මෙන්න මේක නම් අර වැඩි තරුණෙක්ම ලිව්ව නිසා මේක නම් පළකලිත දෙයක් කියලා. ඉතින් මම ඒ අදහස ඒ කාලෙම ගුණවර්ධන කිව්වා. ඊට පස්සේ තරඟයට තියෙන බව මම දන්නේ නැහැ. ලංකාවට ආවට පස්සේ මම ඒක දන්නේ. ඒත් එක මම කිව්වා මේ වගේ තරුණයෙක් මෙහි ඉන්නවා නම් වැඩක් ගන්න ඕන කියලා මම ගුණවර්ධන කිව්වා බැරිද මේ ඔය දබානේ භාෂාව ගැන. ඒක කතා කරන දේ ගැන දැන් ඔබටම කියන්න පුළුවන්. අපි ගිහලා අහනවා මේකට මොකද්ද කියන්නේ කියලා. එහෙම නෙමෙයි. ඔබ දන්නවනේ කියන්නේ මොකද්ද කියලා. ඔව් ඒක කියන ක්‍රමෙත් දන්නවා. කියන ක්‍රමෙත් දන්නවා. ඔබට ලියන්නත් පුළුවන්. ඔබ බැරි භාෂාවක් දන්නවා. එහෙනම් අපි ලියමුද කියලා මම යෝජනා කළා. බින්තන්නේ ජනවහර කියලා ලිපිලා ලියමු කියලා. ඉතින් එහෙම ලියලා අපතේ මට මුල් පිටපත් ගෙනත් දුන්නා. ඒ පිටපත් ලංකාදීපුවත් ඉරිද ලංකාදීපුවත් දිගටම පළ වුණා. අතන මේ මුල්ම පිටපත් මමයි මමම ටයිප් කරලා ඇරියේ. මම වෙන කාටවත් දුන්නේ නැහැ. මේවා මම තියාගෙන ටයිප් කරලම බදුනාට පස්සේ මට තියෙන ගුණවර්ධන හොද ලියන්න පුළුවන් කියලා. එහෙනම් මම ඊට පස්සේ කිව්වා දැන් ඔන්න ඔහමයි යන විදිය. දැන් ගුණවර්ධන මේ කරගෙන යන්න කියලා දීලා. මම හිතන්නේ ලිපි දානවම ගියා ඒ විදියට. බින්තන්නේ ජනවහර ගැන බින්තන්නේ වැටේ කියන්නේ. දැන් මේ පොතේ මීට පස්සේ මේකේ ඉතිරි කාල සීමාව පිළිබඳව දැන් මේක එක්තරා යුගයක් අවසන් වෙනවා. මේ පොතේ 1950 වගේ වකවානුවට ඇවිල්ලා. එතන ඉඳලා ඊට මෑත කාලය පිළිබඳව ඔබ මේ ඉතිහාසයේ ඉතුරු කොටස ලියන්න අදහස් කරන්නේ නැද්ද? අදහසක් තියෙනවා නමුත් ඒක තාම කොහොම කරනවද කියලා අදහස් කරලා නැහැ. ඉතින් අපේ මේ පරිවර්තනය අවදි කීපයක් තුල සිද්ධ වෙච්ච එකක්. මුල්ම කාලේ දඩමෙම විතරක් ජීවත් වෙච්ච කාලේ. ඊට පස්සේ දඩේමයි ගොවිතැනයි. මාස අවුරුදු මාස 6ක් දඩයන් කරනවා මාස 6ක් ගොවිතැන් කරනවා. ඊට පස්සේ හේනෙන් හේනට යන යෝගයක් තිබුණා. ඊට පස්සේ ආයේ වතු හදාගෙන ඒක ස්ථාවර තැනක් තියෙනවා. හේන් කපන කාලට හේනට යනවා. ආයේ ස්ථාවර තැනට එනවා. අන්න එහෙම යෝගයක් තිබුණා. ඊට පස්සේ වත්තටම බහපු යෝගයක් තියෙනවා. ඒ යෝගය තමයි මේ වර්තමානයේට අවුරුදු 5-6කට කලින් වගේ ආරම්භ වෙච්ච යෝගය. ඉතින් අන්න ඒ වගේ පරිවර්තන යෝග කීපයක් තියෙනවා. ඉතින් මේකෙන් නිරූපණය වෙන්නේ අර මේ වැද්දායි හේනයි. කියන ඒ ද්විකාර්ය ජීවිතය ගත කරපු කාලය තමයි මේක. ඊළඟ යුග පිළිබඳවත් ඉදිරියට ඉතින් අවස්ථාව ලැබුණොත් සමහර විට ලියවෙන්න ඉඩ තියෙනවා. අපි දැන් විනාඩි 15කට ආසන්න කාලයක් කතා කළ නිසා ගීතයක් ඇහුවොත් හොඳයි කියලා හිතනවා. දැන් වැඩිපරපුරේ නායකයන් හැටියට අප දන්නා ඒ වගේම ඔබත් පිළිගන්න තිසහාමි පිළිබඳව ලියවුණු ගැයුණු ගීතයක් තමයි අපි මේ වැඩසටහනට එක් කරන්නට මේ දඹානි ගුණවර්ධනගේ ඉල්ලීමත් අනුව මුලින්ම තෝරාගත්තේ අප සම්බන්ධතා මැදිරියෙන් ඉල්ලීමක් කරනවා ඒ ගීතය දැන් අපිට දෙන්න කියලා දොයි කියා වන මණ්ඩලේ වන බැති විනාඩි පරපුරේ දිනිදානා. ගීතේ නන්දමාලිගෙන් උදෑසන 7ට තවත් විනාඩි 1යි තියෙන්නේ අපේ දුරකථනය ඔබ හා අප සම්බන්ධ වෙන 69 69 41 වැඩසටහන පටන්ගත් මොහොතේ සිටම දිගින් දිගටම වැඩ ඔබේ ප්‍රශ්න රාශියක් ලැබී තියෙනවා මේ වෙනකොට මොනවද මේ කිරුණපන කොල්හේන් ගොඩ එසේ සංගදාස කියලා මහත් එක්කහම දුෂ්කර ප්‍රදේශයක ඉඳලා විශ්වවිද්‍යාලයට ඇතුල් උණු කෙනෙක් ඔබ මේ ටියුෂන් පන්ති වලට ගියාද කියලා. එතරම් ඉතින් මේ මේ ඒ වගේ ටියුෂන් ගිහිල්ලා ඒව මොකක් කරන්නේ. ඉතින් අර කෙනෙකුට වඩා මේ ඉදිරියෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න ඇති මේ ලොකු තැනක් ලබා ගන්න කියන එකනේ. ඉතින් එහෙම තරඟකාරීත්වයක් අපිට තිබුණේ නැහැ. ඉස්කෝලේ ගිය නිසා ඒ කාලේ මේ ඉස්කෝලයක් තිබුණ නිසා ඉගෙන ගන්න ඕන නිසා ඉගෙන ගත්තා මිස අපිට මේ කඩාවගෙන ඉස්සරහට යෑමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් අපිට මේ මුදල් වියදම් කරගෙන ටියුෂන් යන්න අවශ්‍ය තිබුණ නැහැ. ඒක ඉස්කෝලේ ගන්න නමක් තිබුණාද ඒක ඉගෙන ගත්තා එච්චරයි. ඉස්කෝලේ ගිය නිසා ඉගෙන ගත්තා විභාගයේ තියෙන නිසා විභාගයට වාඩි වුණා. වාඩි වුණා. පාස් වෙනවා වාසනාවට තේරුණා. අතර විශේෂ මේ තරම් කරලා අනික පරද්දගෙන යන අදහස මම තියෙන තියෙනවා පේන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මේ කැලණිය ප්‍රියදර්ශනගෙන් වැඩි ජනතාවගේ සිරිත් විරිත් භාෂාව පිළිබඳව යාන්තම් උඩින් පල්ලෙන් එබි බැලුවා කරන ඇතැම් නිර්මාණ වැඩි ජනතාවට හානි කරන නේද මහාචාර්යතුමා මේකට උත්තර දුන්නා කියලා. දැන් මගේ පොත් දෙවර්ගය ලියවිලා තියෙන එක තමයි මෙතන නිර්මාණ කියනවා නම් අර ප්‍රබන්ධ පැත්තට බර වෙන ඒවා. සමහර කරගෙන ශාස්ත්‍රීය ඒවා. ෆෙලික් මාන්ල වගේ ධර්මදාස මහතුරු වගේ අය ශාස්ත්‍රීය විග්‍රහයන් කරලා තියෙනවා. මේ අදහස් කරන්නේ නිර්මාණ වෙන්නේ නැති. ඒ කියන්නේ සමහරට ඔය ඔවුන්ගේ ජීවිතය අලලා ඉතින් මම හිතින් මවාගත්තු දේවල් ලියලා තියෙනවා. හැබැයි ඒක කොයිතරම් දුරට සත්‍ය අහලා තියලා මට මා කියනට වැඩිය හොඳයි ගුණවර්ධන කියනවා නම් ඒ වෙන ලියලා තියෙන පොතම කියලා තියෙනවද ගුණවර්ධන පොතපතන මම කියලා නෑ වැඩි නමුත් ඔය ගීත ඒවා මේ වගේ දේවල් තියෙනවා ඉතින් ඒ වගේ හුඟක් වෙලාවට ඉතින් දැකපු දේ තමයි ඒ අය පිටස්තර බලන අයනේ ඒ හින්දා හුඟක් වෙලාවට ඇත්තනම් නිරූපණය වෙන හුඟක් අඩුයි ඒ වගේම සමහර වෙලාවට අර මේ ගෝත්‍රික අය කියන්නේ අපේ ජනතාව උපහාසයට ලක් කරලා hina වෙන තැනුත් තියෙනවා අර ඕජාය වගේ ඒවා ගත්තොත් ඉතින් මේ මට්ටම තමයි ඉතින් ඒක නිසා ඇත්තටම එතන අර වෙන්න ඕන සේවය නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් ඉතින් වාණිජමය ලෝකයේ කවුද උපහාසයට ලක් කරන්නේ නැත්තේ පහසුවෙන් අලිවිස ගන්නට පිළිවන්න. දැන් මේ තවත් මේකම මතුවෙච්ච ප්‍රශ්නය තමයි දැන් උඩින් පල්ලෙන් එබී බැලුව අය මේ අයගේ ජීවිතය පිළිබඳව. ඉතින් සාහිත්‍ය කරුවෙකුට නිදහස තියෙනවා. Taman ඍෂි කල්පිත ලෝකයක් මවාගෙන ඒකට චරිත එකතු කරන්නේ. ඉතින් එතනදී සාහිත්‍යකරුවන් දරවි කියලා කියන්නත් බෑ නේද? නෑ සාහිත්‍යකරුවා නිර්මාණයක් කරන බව ඇත්ත. ඔහුගේ ලෝකේ කාල්පනික ලෝකයක් බව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒකට මුල් වෙන අත්දැකීම් සම්පූර්ණයෙන්ම අභව්‍ය වුණොත් ඒකේ තේරුමක් නෑ. දැන් ගුණවර්ධන නෑයකුන් ගැන අදහමින් කියන කේමන් වගේ නෙමෙයි සිංහලෙක් ගිහිල්ලා ඒ ගැන කියන කේමන්. දැන් මේක නොයෙක් තැන්වල පොතේ විස්තර වෙනවා. වැද්දෝ ඒ කියන්නේ වැඩි ජනතාව දඩේම යනකොට හේනකට යනකොට කියන දේවල් විශ්වාසන දේවල්. අන්න ඒක ඇතුළතින් වෙන දෙයක්. ඒ විශ්වාසය. ඒක හිතින් මවා ගන්න දෙයක් නෙමෙයි. දැන් පොඩි අපි සාහිත්‍ය හිතින් මවන දේ කිව්වට සම්පූර්ණ අව්‍යාජ ව්‍යාජ වුණොත් ඒකේ තේරුමක් නැහැ. 1993 වසරේ නොවැම්බර් මාසයේ 26 වන දින ප්‍රචාරය කරන ලද දඹානේ ගුණවර්ධනයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ ආරාධිත අමුත්‍යෙක සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.